අප පසුගිය දිනේ කතා කළේ විරති චෛතසික නැත්නම් විරති කියන ඒ අංග තුන පිළිබඳ. සමහරකට ප්‍රශ්නයක් වශයෙන් ඇති වෙලා තිබෙනවා. ඒ විරති සංචේද විරතින් වශයෙන් උයි මාර්ගසිතෙහි ලැබෙන්නේ කියන මේ කාරණිය. විරතින්ගේ ඒ විරමණය දක්වනවා අප කිවා සම්පත්ත විරති සමාදාන විරති සංඡේද විරති ඒ ඒකට දැනගත යුතු තවත් කරුණ තමයි කෙලෙසුන්ගේ පිදෙන අනුසය පරිඋත්ථාන විතික්කම කියන මේ අනුසය කියන්නේ කෙලෙසුන්ගේ ඇතිරීමේ ශක්තියක්ව පවත්නා බවයි අනුසය කෙලෙස් කියා දක්වන හතක් තිබෙනවා. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, විඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය කියලා එන හතක් තිබෙනවා. ඒවා අනුසය අනුසය කියන මේ වචනය විස්තර කරන්නේ මේ සංගීත මේ විග්‍රහය නිර්වචනය දක්වන්නේ අනුසයම් තීති අනු අනුසයා මේ సంతානෙහි ඒ සයනය කර නිදාසිතින ධර්මසේ ඒවා දක්වනවා ඒ එක් දෙයක් ගන්නට තිබෙන්නේ අංශය කියන මේ අවස්ථාව ධර්මයක් වශයෙන් ඉපද පවත්නා අවස්ථාව නොවේ. අනුසය කියන්නේ ඉබම අවස්ථාව. ඒක තේරෙන්නට කියනවා නම් කිව යුතු තිබෙන්නේ කරුණක් ඉදිරිපත් වූ කල්හි ඉපදිය හැකි ශක්තිය කියයි අනුසය දක්වන්න තිබේ. දැන් අප තුල අප්‍රහීන වශයෙන් පවතිනවා කාම රාගාංශය. භව රාගාංශය, පටිඝාංශය, මානාංශය, දිඨාංශය, විචිකිච්ඡාංශය, අවිජ්ජාංශය කියන මේ අංශය ධර්ම හතම ඒක සියලු දනාම අසුවීමට මා කියන සුදුසු නෑ මම හිතන්නේ යම් අයෙක් අකාකර මාර්ගඵලාධිගමයක් කර තිබෙනවා නම් ඒ කර තිබෙන මාර්ගඵලාධිගමයට අනුව අදුවන අංශය ධර්ම තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යඥ තත්වයේ නම් සිටින්න. ඒ හැම දිනාතම මේ අංශය ශක්තියින් අප්‍රහීන වශයෙන් දැන් අපි කාමරාගාංශය අංශය වශයෙන් අපට තිබෙනවායි කියලාම එයින් අදහස් කරන්නේ නැහැ. මේ වේලාවේ අපට කාමරාගාංශය උපදිනවායි ඒ කාමරාගානුස්සය කියන එක උපදින අවස්ථාවට තමයි කල්හි ඒක ඒ කාම වස්තුවක් අරමුණු කරමින් උපදනා වූ ලෝභය. එතකොට ලෝභ මූල සිත ලැබෙන. ඒ ලෝභ මූල සිතෙහි ලැබෙන ලෝභය ඒ අරමුණු කරන ධර්මයේ අනුව දක්වනවා ඒ ශක්ති වශයෙන් ඒ උපදින්නට කලින් පැවති තත්වයක් කියනවා නම් ඒ තත්ත්වය කියනවා කාම රාගාන් සේ. ඊට එය ඇතිවන්නේ ඒ දැකගෙන ධර්මයක් වශයෙන් උපදිනකොට ඊට කියන්නේ නෑ අංශේ. එවිටය සිතක පරිඋත්ථාන. පරිඋත්ථාන කියන්නේ නැගී සිටින අවස්ථාව. ඒ කෙලෙස් ක්ලේශ ධර්මය සිතක උපදින. උපදිනකොට ඉපදීමයි කියන. ඒ උපදින ධර්මයට තිබෙනවා අවස්ථා නැත්නම් ඒ උපදින ධර්මය එහි වර්තමාන ක්ෂණය දක්වන්නට වන්නේ වර්තමානය දක්වන්නට වන්නේ උපාදිතී භංග කියන ක්ෂණත්‍රය තුල පැවති ඒ තමයි එහි වර්තමාන අනේ එහෙම දැන් ලෝභයක් උපදිනකොට ඒ කාම රාගය ඇතිවන විට ඒ ඇතිවන්නේම ලෝභ මූල සිතෙහි ඒ ලෝභ මූල සිතෙහි ඒ ඇතිවන ධර්මයක් නම් ලෝභ මූල සිතට ඇති ආවිෂයමයි ඒ ධර්මයට ඇත්තේ. ඒ නිසා ලෝභ මූල සිතක් සමග ඇති වෙනවා. ඒ සිතක් සමග නැතිද? ඒ ලෝභ මූල සිතෙන් අරමුණු කරන්නේ යමක් නම් ඒ අරමුණෙහි එල්බගෙන තබා මේ ලෝභය උපදින්නේ. කාම රාග වශයෙන් මේ ලෝභය උපදින්නේ ඒ අරමුණෙහි එල්බගෙන. එතකොට ඒ අරමුණන් ඒ කාම රාගය සිතක පරිඋත්ථාන වීමට කරුණක්. ඒ අරමුණ නැතුව උපදින්නේ නැහැ. ඒ අරමුණ ගෙනයි ඒ උපදින්නේ. එපමණක් නෙවෙයි. ඒ අරමුණ එක කරුණක් වුණා. ඒ වගේම කොයිතරම් ලෝභනීය වස්තුවක් කාම රාගය දැනවීමට යොම හේතු භූත වන අරමුණක් ලැබුණත් තමන් යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් යුතුව සිටියනම් කාම රාගය උපදින්නේ නැහැ. මොන කරුණ නිසා හෝ කාම රාගය ඉපදිය හැකි නම් යන්නේ ඒ ඉපදිය හැකි තිබෙන කාම රාගෙහි ඒ නූපදනා අවස්ථාවෙහි පවත්නා தત્ත්වය දැක්වීම තමයි කාම රාගාංශය කියන එකෙන් කියන්නේ. ඒකේ කාමරාගාංශය කියන විට ඒ ධර්මයේ පිළිබඳව අතීතේකුත් නෙවෙයි වර්තමානයේකුත් නෙවෙයි ඒක අනාගතයේ. එහෙම කියන්නට බෑ. කරුණු ඉදිරිපත් වූ කලෙහි ඒ ධර්මයේ උපදිනවා. අන්න එහෙම අනුසය ශක්ති හතක් තිබෙනවා. කාමරාගාංශය, භවරාගාංශය කියන ඒ අංශෝ ශක්ති දෙකක් වශයෙන් දක්වා තිබෙන්නේ ලෝභය. ලෝභයමනේ. දිඨාංශය කියේ දික්කිය. වරදවා දැකි. ඒ දිඨාංශ. මානාංශය කියේ මානෙ. මානාංශය විචිකිච්ඡාංශය විචිකිච්ඡා අවිද්‍යාංශය මොකක්ද? දැන් ඒ අවිද්‍යාව අපි කියනවානේ අවිද්‍යා පත්‍ය සංඛාරා එන්න කියන්නේ. ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එය ඒ අවිද්‍යාවේ අංශය බව සංඛාර ඇතිවීමට කරුණා. අංශය කියන්නේ අවිද්‍යාව යන්තාක්කල් අප්‍රහීන වශයෙන් පවතීද? ඒ කියන්නේ අවිද්‍යාවයි කියන මේ ධර්ම අරමුණු පිළිබඳ නැත්නම් ධර්ම පිළිබඳ, සත්‍යය පිළිබඳ, පටිච්ච සමුප්පාදය පිළිබඳ දැකීම වහන ඇති සැටි දැකිය දැකීම කරන්නට බැරි වන පරිදි වසා දමන ඒ මුලාව මෝහය තමයි අවිද්‍යාව ශ්‍රේ. ඒ අප්‍රහීන වශයෙන් අපතුල පවතිනවා අරහත්වයෙන් අරහත් මාර්ග ඥාණයෙන් ඒ නැති කරන තුරු අවිජ්ජාංශය. දෙන්නේ නැයිම අදහස් කරන්නේ නැහැ. අපි හැමතිස්සෙම අවිද්‍යාවෙන් දුතිසිටම උපදවාගෙන ඉන්නේ කියලා. එහෙම කියන්නේ නැහැ. අවිද්‍යාවෙන් යුක්ත වූ ජවන් සිත් උපදවාගෙන බොහෝ වේලාවක් බොහෝ කාලයක් ඉන්නවයි කියලා නම් කියන්නට පුළුවන්. එහෙම කියන්නට පුළුවන් ගන්නේ චිත්ත භාවනාවක් එහෙම නැත්නම් සංඥා භාවනාවක් නොකර සිටින කෙනෙකු පිළිබඳ. එහෙම කියන්නට පුළුවන්. ඒ කියන්නේ ඒ අවස්ථාවලදී ඒ කියන්නේ නිතර සිතන මේ දේවල් පිළිබඳව සිතමින් සිටින අවස්ථාවලදී ලෝභ මූල සිත් උපදින්නට පුළුවන්. ද්වේෂ මූල සිත් උපදින්නට පුළුවන්. මෝහ මූල සිත් උපදින්නට පුළුවන්. ඒ ලෝභ මූල සිත්වල, ද්වේෂ මූල සිත්වල, මෝහ මූල සිත්වල. අවිද්‍යාව කියන මෝහය අනුසය වශයෙන් නෙවෙයි ධර්මයක් වශයෙන් උපදින. කියන්නේ පරමාර්ථ ධර්මයක් වශයෙන්. ඒ පරමාර්ථ ධර්මයක් වශයෙන් එය සිතට ලැබෙන්නට හැකිවන්නේ. ඒ එලෙස ධර්මයක් වශයෙන් ඉපදී හැකි ශක්තියක් පවක්නා බැරි. නම් ඒ ශක්තියට අවිද්‍යාවසේ අවිද්‍යාංශය. දෙවෙනි අවිද්‍යාංශය කියන එක යම් තා පවති. يعني කොතෙක් කල්ද ගුණ රහත් වීම කියලා. ඒ රහත් ගුණ තුරු කර්ම ඇතිවන්නේ නිසා. කර්ම උදිනවනේ. රහත් ගුණ තුරුම කර්මයි. රහත් වීමට කලින් සමහර කර්ම නැති කරනවා. ඒ කියන්නේ සමහර කර්ම උපදින්නේ නැහැ. ඒ කිව්වේ සෝවාන් වීම නිසා නැතිවන කර්ම තිබෙන. ඒ කියන්නේ අකුසල කර්ම ඉදීමක් නොවන සමහරක් සතරදාගාමී වීම, අනාගාමී වීම. කර්ම රැස්වීම නවතින්නේ නැහැ. රහත් වෙන රහත් වීමේදී සියල්ලම නැති. අන්න ඒ අවිජ්ජා විෂය මුල් කොට ඇති අනුසය ධර්ම සංකාමගත පවතිනවා සෝවාන් ආදී මාර්ගයන්ගෙන් ඒවා සහමුලින් නැති කරන ඒ සෝවාන් ආදී මාර්ගවලින් නැති කරන ඒ අවිජ්ජාංශය මුල් කොට ඇති අනුශය ධර්මයන්ගේ පිළිවීම ඒ මාර්ගයෙන් නැති කරන විට සංඡේද වශයෙන් නැති කරනවා. එබඳු සිත්වල ලැබෙන විරතිය සංඡේද විරතිය. සංඡේද විරතිය. දැන් අපි කාරණයක් වශයෙන් ගන්නවා නම් සෝවාන් මාර්ග සිත සෝතාපට්ටි මග්ගචිත්ත සෝතාපට්ටි මග්ගචිත්තයෙහි සම්මා විද්ධි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග අට ලැබෙන. ඒක මාර්ගයෙන් ඒ තමයි මාර්ගය. ඒ ලැබෙන. මේ මාර්ගයෙන් නැති කරනවා මේ මාර්ගය දේශ ප්‍රහාණය කරමින් ලැබෙන මාර්ගය. කෙලස් ප්‍රහාණය කරන ඒ ප්‍රහාණය කරන්නේ කෙලසුන්ගේ අනුසය. අනුසය ප්‍රහාණය. අනුසය ධර්මයන්ගේ ප්‍රහාණය. මොනවාද ප්‍රහාණය කරන අනුසය ධර්ම? සෝවාන් මාර්ග. ධිඨාංශය, විචිකිච්ඡාංශය කියන මේ දෙක. කාමරාගාංශය, භවරාගාංශය, පටිඝාංශය, මානාංශය අවිජ්ජාංශය කියන ඒ අංශය පස ඒ සෝවාන් මාර්ගයෙන් නැතිවන්නේ නැහැ. නැති කරන්නේ නැහැ. දිඨාංශයයි විචිකිච්ඡාංශයයි නැති. එයින් පෙන්වන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ මොනතරම් කරුණු ඉදිරිපත් වුණා ඒ සෝවාන් වූාට පස්සේ මොනතරම් කරුණු අන්‍යයක විසින් ඉදිරිපත් කළා සමහර විට තමන් මේ සම්‍යක් දෘෂ්ටියට නොගැලපෙන සම්‍යක් දෘෂ්ටිය නැති කරන්නට ඉවහල් වෙන හේතු වන කවරතරම් කරුණු ඉදිරිපත් කළා. ඒ හේතු කොටගෙන ඒ සෝවාන් පුද්ගලයාගේ සිතෙහි විත්‍ය ඇති කරන්නට කියන විද්‍යා දෘෂ්ටියක් ඇති කරවන්නට හෝ එහෙම නැත්නම් බුද්ධ ආදී ඒ සැක නොකල යුතු ඒ අට තැනක සැකයක් උපදවන්නට ලෝකෙහි කවර කෙනෙක් වුවත් සමත් වන්නේ නැහැ. කරන්නට නැහැ. ඒ මොකද? ඒ ඒ විදිහට ඒ ඒ වශයෙන් ඉදදී හැකි ඒ ධර්ම ශක්තිය සෝවාන් මාර්ගයට පැමිණීම හේතු කොටගෙන නැතිව ගියා. ඒ සංචේද ප්‍රහාණ. සංචේද ප්‍රහාණ. එතකොට මේ විරතියෙන් සිදුවන්නේ සංචේද විරති. විරති ගන්නානා ඒ විරති සංඡේද විරති කියන්නේ විරමණයනේ වැළකීමනේ දෙන්වීම වැළකීම ඒකට ඒ සිත වශයෙන් ගත්තා ඒ සිතේ උපදනා වූ විරතිය සංඡේද විරති ඉතින් සෝවාන් වූවාම සෝවාන් කෙනාට පස්පව් කරන්නේ නැහැ පස්පව් කරා ඒ පස්පව් කියන විදිහ අප දන්නවානේ සතුන් මරීම, සොරකම් කිරීම, කාම විත්‍යාචාරය, බොරු කීම, මත්පැන් පාන. මේ පහන් නැති කරන්නේ. ඒවා අරිය කන්ත සීලය හැටියට දක්වනවා. ආර්යයන් විසින් ක්‍රිය කරන ආර්යයන් ඇලෙන සීලය. ඒකේ ආර්යයේ ඒ සීලය බිඳගන්නේ නැහැ. ආර්ය භාවයේ හේතු කොටයි. ආර්ය භාවයට පැමිණීම නිසා සිදුවන සිද්ධියක්. එයින් කියන්නේ නැහැ සාමිත්‍යාචාරය නොකරන මේ සෝවාන් පුද්ගලයා ඔහු එක්කාන්තාව සදාර සපුරුෂ සන්තෝෂය නොලබන කෙනෙක්. එහෙම කියන්නේ. දැන් සමහර විටක ඒ ඒ විදිහේ දෙයක් තමයි මේ ක්‍රියාවක් වශයෙන් බලපෙනෙන්නේ ඇතිවන්නා වූ සිත අකුසල් සිතක් විය හැකියි. අකුසල් සිතක් වෙනවා. ඒ කියන්නේ ලෝභයෙන් යුක්ත වූ සිත් උපදිනවා. නේද? අපි රසමසබුලෙන් යුක්ත වූ ආහාරයක් බලනකොට කන බොනකොට ලෝභය ඇති වෙන්නට පුළුවන්. එහෙම ලෝභය ඇතිවීම සෝවාන් වීම නිසා නවතිනවා නෙවෙයි. එහෙම නවතින්නේ නැහැ. ඒකට උමනා කරන්නේ සෝවාන් වුණත් ඒ ලෝභයේ උපදවා නොගෙන ආහාරය ගන්නට පුළුවන් ඒ නිසා තමයි අර ප්‍රත්‍යවේක්ෂාවත් හිම උගන්වන්නේ වික්ෂුන් වහන්සේ නමුත් සමහර ක්‍රියා පිළිනවා කායික ක්‍රියා ලෝභයේ උපදිනවාමයි ලෝභ මූල සිතක් උපදමයි ඒ ක්‍රියාවන් සිදුවන්නේ නමුත් එබඳු ක්‍රියාවලින් වුවද එතන අර සීමාව ඉක්මවන පාප කර්මයක් කරන්නේ නැහැ. සීමාව ඉක්මවනවා කියන්නේ වීතික්‍රමයනේ. ඒ වීතික්‍රමය කරන්නේ නැහැ. අනුසය ධර්මයක් තිබෙනවා. දැන් කාම රාගයේ කියන ඒ ලෝභයේ අනුසය තිබෙනවා. ඒ අනුසය තිබුණා. ඒ ලෝභය පරිඋත්ථාන වීම වීතික්‍රම වීම කියන මේ අවස්ථාවන්ට අර අර විදිහේ නපුරු නරක පාප කර්ම පිළිබඳව ඇති වෙන්නේ නැහැ. අනුසයදී. ඉතින් කාම රාගාංශය නැතිවන්නේ සම්පූර්ණ නැතිව යන අනාගාමී මාර්ගය. කාම රාගාංශය කාම රාගාංශය භව රාගාංශය කියන මේ දෙකෙන් කාම රාගාංශය කියන ලෝභය නැතිව යන්නේ ඒ ලෝභයේ ඒ తත්වය. ඒ ශක්තිය නැතිව යන්නේ කාම රාග වශයෙන් පවත්නා වූ ලෝභයේ අංශය නැතිව යන්නේ ශක්තිය නැතිව යන්නේ අනාගාමී මාර්ගය. ඒකට ඒ අනාගාමී මාර්ගයට පැමිණෙන තුරු පැමිණෙන තුරු ඒ පුද්ගලයාට කාම රාගය තිබෙනවා. කාම රාගය තිබෙනවා. ඒ සෝවා ප්‍රත්‍යඥයටත් තිබෙනවා. සෝවාන් පුද්ගලයාටත් තිබෙනවා සකදාගාමී පුද්ගලයාටත් තිබෙනවා අංශයේ වශයෙන් මේ කාම රාගාංශයේ තිබෙනවා ප්‍රත්‍යඥ පුද්ගලයා මේ කාම රාගාංශය හේතු කොටගෙන සිදුවිය හැකි සියලුම කර්ම කරන්නට පුළුවන් පුද්ගලයෙක් සිටින අතර ප්‍රත්‍යඥ පුද්ගලයා සෝවාන් පුද්ගලයා සකදාගාමී පුද්ගලයා කියන ඒ දෙදෙනා ඒ විදිහේ පාප කර්ම කිරීමේ ශක්තිය ඇති කාමරාගයෙන් යුක්ත පුද්ගලයෙක් වන්නේ නැහැ. එහෙම වන්නේ කියලා බලන්න. එතකොට තේින්නේ ඒ තනත්තා ඒ සෝවාන් මාර්ගයෙන් නැතිකල සහ මුලින්ම නැතිකල ශක්තියින් වන දිඨාංශය විචිකිච්ඡාංශය කියන මේ දෙක පමණක්ම නැති කළා නෙවෙයි සිටි කලන්නේ. අන්‍ය ධර්මයන්ගේ තිබෙන අවිද්‍යාවගේ තිබෙන ඝන බහලකම. අවිද්‍යාව අවිද්‍යාවයි කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධ භාවිනියා ප්‍රතිපදා අඥාන උබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කුබ්බන්තා අපරන්තේ අඥාන ඉදක්කච්චේතා පටිච්චසමුප්පන්නේ ස්කන්ධේ ස්වඥාන අයං ඉච්ඡති අවිද්‍යාව අවිද්‍යාව කියන එක ওই විදිහටයි දක්වලා. කොටින් කියනවා නම් චතුරාර්ය සත්‍යයේ පිළිබඳ නොදැනීම අවිද්‍යාව. పూర్වාන්තේ අපරාන්තේ పూర్වාන්තා පරන්තේ පටිච්චසමුප්පාදේ. పూర్වාන්තය පිළිබඳ නොදැනීම කියන්නේ බෙද සිටි ආත්ම භාව පිළිබඳව එහෙම පිළිගැනීමක් දැන ගැනීමක් ඔහුට නැහැ. ඔහු ඒ ගැන සත් ඔහු මේ ඒ නුවණ නැහැ. ඒ වගේම අපරාන්තය පිළිබඳ නුවණද නැහැ. මේ දෙකම පිළිබඳ නුවණ නැහැ. පටිච්ච සමුප්පාදයේ දක්නා නුවණ නැහැ. ඒ නිසා ඒ අවිද්‍යාව නිසා මෙන්න මේ කියන ලද අංශය අවිද්‍යාව පිළිබඳ වූ එකක්වේ සෝවාන් පුද්ගලයාට ප්‍රත්‍යඥයාට මෙන්න තවතිනවද නැහැ සෝවාන් පුද්ගලයා කියන්නේ චතුරාර්ය සත්‍යය සුදු තැන අවබෝධ කළ තැන ප්‍රත්‍යක්ෂ කළ තැන යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන ලද පරිදි යමෙක් ධර්මයේ දක්ී නම් හෙතම බුදුරජාණන් වහන්සේ දකී කීවේ අනේ ධර්මයේ දැක්ක තැන ධර්මයේ පිළිබඳ සර්වාකාරයම දැක්ක නෙවේ ඒක දේශයෙන් යෝද ඒ චතුරාර්ය සත්‍ය දැක්ක නිර්වාණය අවබෝධ කළා නිවන පිටුවා යමෙක් නිවන දකිද එකම සත්‍ය සතරම දකි. ඒ නිසා ඒ දැකීම කළ ලෝකෝත්තර නුවණ උපදවා ගත්තේ පුද්ගලයාගේ සංකාරී පවත්නා වූ අවිද්‍යාව උපංජන සංකාරීහි පවත්නා අවිද්‍යාව තරම් ඝන බහල එකක් නෙවේ. ඒ නිසා තමයි අවිද්‍යාවසේ ඒ ශක්තිය ඒක දේශයක් නැතුව ගියයි කියේ සෝවාන් විම හේතුක. එපමණක් නෙවෙයි තව කාමරාගාංශය කාමරාගාංශය පටිඝාංශය ආදී වශයෙන් කියවනේ යම්සේ ධර්ම. ඒවායේද තිබෙන ඒ ඝන බහල ගතිය ප්‍රත්‍යඥයාට මෙන්නේ නැහැ. ප්‍රත්‍යඥයාට. ඒ නිසා තමයි ද අවිද්‍යාව හා සංහාර දෙක පිළිබඳව කියන්නේ. අන්තිමටම නැති කරන්නේ අවිද්‍යාව සංහාරය. සංයෝජන වශයෙන් කියනවා නම් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහ තමයි අරහන් මාර්ග ඥානයේ නැත්‍ර. දෙකක් තියෙනවා ඒ කියලා නම් ගන්න. ඉතින් ඒ අවිජ්ජා රූප රාග අරූප රාගයේ තණ්හා තණ්හා ඒ තණ්හා සිත නැත්නම් ලෝභ සිතෙහි උපදනා ධර්මයක් තමයි ඒ අවස්ථාවේදී උපදනා ධර්මයක් තමයි මානෙ. මානෙ කියන එක ලෝභ මූල සිතෙහි උපදින ධර්මයක් විදිහට විපයුක්ත සිත්වල. නැත්නම් විදක ලැබෙන ධර්මයක් මානෙ. ඒ රූප රාග අරූප රාග මා. උද්ධච්චය හැම අකුසල් සිතකම ලැබෙන ධර්මයක් උද්ධච්ච සංකේත සිතේ තමයි බලවත් සේ ලැබෙනවායි කියන දැක්ක මෝහ හොස්පිටලෙ එකක් තියෙනවා. දැක්ක සංවේදී. ඉතින් ඒ ඒ මෝහ හොස්පිටලේ අවිද්‍යාවේ සමග යන මෝහය සමග පවත්නා වූ උද්දච්චයෙන් යුක්තයි. ඒ නිසා ඒ උද්දච්චය ද නැති කරන්නේ අරහන් මාර්ගය. එහෙම වුණා. ඒ රූප රාග අරූප රාග කියන මේවා අරහන් මාර්ගෙන්නේ ඊට මෙහාදී කාමරාවේ නැති කරන්නේ අනාගාමී මාර්ගය. ඒ අනාගාමී මාර්ගයෙන් කාමරාගේ නැති කරන තුරු සෝවාන් පුද්ගලයාටත් සකදාගාමී පුද්ගලයාටත් කාමරාගේ පවතින. කාමරාගේ පවතින. කාමරාගය තුනී කරනවයි කියන්නේ සකදාගාමී මාර්ගයෙන් කරනවයි. ඒ එතකොට තුනී කිරීම කියන එක ඒ ශක්තිය වියලා ගැනීම තමයි. ඉනී කිරීම. ඒ විදිහට වෙන්නකොට සෝවාන් පුද්ගලයාට කාමරාගය ප්‍රහීන වෙන්නේ නැහැ. සකෘදාගාමී පුද්ගලයා පිළි කරනවා. ඒකත් එක ප්‍රහාණය. අර පුද්ගලයා පිළිබඳව නම් කියන්නේ ප්‍රහීන කරනවා නෙමෙයි. එහෙම වුණා. ඒ පුද්ගලයාට ප්‍රත්‍යඥයාට මෙන්න වූ කාමරාගයක් ඇතිවන්නේ නැහැ. ප්‍රත්‍යඥයා අපායෙහි ඉපදීමට හේතු වන කාමරාගය උපදවාගෙන ක්‍රියා කරන්නට පුළුවන්. ක්‍රියා. සෝවාන් පුද්ගලයා සෝවාන් වුණාට පස්සේ අපායෙ යන්නේ නැහැ. යන්නේ නැත්තේම يعني ඒ සෝවාන් භවෙන් නියත වෙනවා. අපායගාමී නොවන බව. ඒ අපායගාමී නොවන සෝවාන් පුද්ගලයා අර ප්‍රත්‍යඥයා කරන අපායගාමී ඒ බරපතල කර්ම කරන කෙනෙක් වන්නේ නැහැ. මොකද එහෙම කරන්නට කාරණය හෙතෙම ඒ ප්‍රත්‍යඥ පුද්ගලයා මුදිත නිර්වාණ ධර්මය සාක්ෂාත් කළ කෙනෙක්. අත්ව දුතු කෙනෙක්. සත්‍යය දැක කෙනෙක්. ඒ හේතුවට. අනේ ඉබේදී අපි මේ විරතින් පිළිබඳ කතාවේදී තේරුම් ගත යුතු දෙන්නේ කෙලසුන් පිළිබඳ අවස්ථා තුනක් තිබෙනවා. ඒ අවස්ථා තුන අනුසය පරිඋත්ථාන දීපික්‍රම කියන අවස්ථා. අනුසය කෙලස් අනුසය ශක්තියක් තිබෙන නිසාම තමයි ඊට සුදුසු අරමුණක් ලැබුණු කලෙහි අයෝනිසෝ මානසිකාරයක් ඇති කරගත්තොත් අකුසල් සිත් උපදින්නේ. අකුසල් සිත් වල ලැබෙන ඒ ඒ ක්ලේශ ධර්මයේ ඒ උපදින අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. නිදර්ශනයකට හක්වනවා නම් කාමරාගය ගැන විගත කතා කරන නිසා ඊට වෙනස් දෙයක් පිළිබඳව කතා කරනවා නම් කිය යුතුයි. අපතුල අප්‍රහීන වශයෙන් පවතිනව ප්‍රතිඝාංශය කියන දේශය තරහ තරහ විය හැකි බව තරහව ඉපදිය හැකි බවක් කියනවා. එයින් කියන්නේ නැහැ අපි හැමතිස්සෙම තරහා වේලාම ඉන්නවයි. තරහාවෙන් යුක්තවම, ද්වේෂයෙන් යුක්තවම ඉන්නවයි. ද්වේෂයට ද්වේෂය ඇතිවීමට සුදුසු අරමුණක් ලැබුණු කලෙහි ඒ අවස්ථාවේ තමා යෝනිසෝ මනසිකාර්ය උපදවා නුගත්ොත් ද්වේෂය කියන මේ තරහාව උපදිනවා. ඒකෝද ද්වේෂය තරහව උපදිනවයි කියන්නේ ද්වේෂ මූල සිතක් උපදිනවයි. අනේ ද්වේෂ මූල සිතක ලැබෙන ද්වේෂය ප්‍රතිගය තමයි පරිත්‍යාන වූ ප්‍රතිගය කියන්නේ. ඒක ඉස්සෙල්ලා අපි කීවේ අනුසය ගැන. ඒ අනුසය ඉපද තිබුණු අවස්ථාවක් නෙවෙයි. ඉපදිය හැකි ශක්තියක් නෙවෙයි. එහෙම ශක්තියක් අප තුළ අප්‍රහීන වශයෙන් තිබෙන නිසා තමයි අර සුදුසු අරමුණු ඒ වටපිටාව සකස් වුණු කල්හි ඒ පටිඝය ඇති වුණේ. ඒ පටිඝය ඇතිවීම තමයි පරිඋත්ථාන දීදී. පරිඋත්ථාන කියන්නේ නැගී සිටීම. එහෙම නැගී සිටි අවස්ථාවෙන් එහාට නොගොස් නවතින බවකුත් තිබේ. දැන් සමහර විට කෙනෙකුට තවත් කෙනෙකුත් සමග ඒ තරහට ද්වේෂය උපදින්නට පුළුවන්. මහ කරුණක් නිසා. ඒකට ඕන දෙයක් නිසා තරහව උපදින්න පුළුවන්. ඒ ඒ තරහව ඇති වෙන්නට පුළුවන්. ඒ ඇති වුණා පරිඋත්ථාන වෙන. එතකොට ද්වේෂ මූල සිතක් උත්පන්න. නමුත් දැන් දීපිකම අවස්ථාවට යාමක් නොවි නවතින්න පුළුවන්. පරිඋත්ථානයෙන් නවතින්න. දීතික්කම වෙතොත් මොකද වන්නේ? තරහව ඇතිවීම නිසා සිදුවන ක්‍රියා කරනවානේ. සමහර විට එක වාග්්වාරයේ ක්‍රියා කරනවා. ගන්නවා. හර්ෂ වචන කියනවා. එහෙම වාග්්වාරය. ඒකට ඒ ඒ තරහව දීතික්කම වුණා. ඒ කියන්නේ සීමාව ඉක්මෙව්වා. ගැට බිඳගෙන ගියා. ඒ නිසා රාග පියාව නරක. ඒක තමයි මොකද උනේ? රාග දුෂ්චරිතයට අහු වුණා. ඒකයි සිදුනේ. දැන් තාම රාග දුෂ්චරිතය ආවේ නැහැ මේ පරිඋත්ථාන වීම නිසා. පරිඋත්ථාන වුණයි කියලා රාග දුෂ්චරිතයට ගියේ නැහැ. ඒක මනෝ දුෂ්චරිතයක් තමයි. එහෙම වුණාම රාග දුෂ්චරිතයට ආවේ විවාග් දුෂ්චරිතේ වෙන්නේ ඒ වාග්්වාරයේ ක්‍රියාත්මක වුණා නම් මේ තරහව ඒකන ප්‍රබන්නා එහෙම නැත්නම් කායද්්වාරයේ ක්‍රියාත්මක වෙනවා තරහව නිසා ඒකන කට ගහනවා එහෙම නැත්නම් අනිනවා මරනවා ඒ විදිහට දෙයක් කරනවා අන්න ඒකකොට ඒ තරහවේ වීතික්කම අවස්ථාව දැන් මේ අවස්ථා තුන නවත්වන්නට පුළුවන් ප්‍රහාර තුනක් දක්වනවා. ප්‍රහාර ඒ තුන තමයි සදංග ප්‍රහාර, විස්කම්බන ප්‍රහාර, සංඡේද ප්‍රහාර. සදංග ප්‍රහාර දැන් ඒ භාවනාවේදී සිදුවන්නේ සදංග ප්‍රහාණයෙන් කියලා මේ තුනකින් කොටික අහලා ඇතිනේ. එන්නේ චිත්ත භාවනාවක් කරනවා එහෙම නැත්නම් සංඥා භාවනාවක් චිත්ත භාවනාවේ කියන්නේ සමත භාවනාව සමාධි භාවනාව සංඥා භාවනාවේ කියන්නේ විදර්ශනා භාවනාව මේ භාවනාවකින් කවරක් හෝ කෙනෙක් කරනවා ඒ කරන අවස්ථාවේදී භාවනා වශයෙන් මේ තනත්තාට උපදින්නේ කුසල් කාමාවචර කුසල් සිතු. ඒ කුසල් සිත් උපදන අවස්ථාවේදී අකුසල් සිත් නැහැ. කාම රාග, රූප රාග, අරූප රාග ආදී වශයෙන් ලැබෙන ඒ අකුසල් වලින් යුක්ත ඒ කෙලෙස් වලින් යුක්ත සිත් උපදින්නේ නැහැ. කොටින් කියනවා නම් අකුසල් සිත් උපදින්නේ නැහැ. භාවනාව. ඉතින් ඒ කෙලෙසුන්ගේ තිබෙන අනුසව භාවනා කිරීම නිසා නැති වෙනව නෙවෙයි. ඒ කියන්නේ භාවනා කිරීම නිසා ඒ අනුස අනුසය අවස්ථාවේ නැවැත්වීමක් එහෙම නැත්නම් ඒ අනුසය අවස්ථාව මේ පිටු දෙකීමක් ඒ භාවනාවෙන් ඔය භාවනාවේදී ඒ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. දැන් අපි කියමු අපි දැන් මේ අවස්ථාවේ. දැන් මේ පින්නතුන්ටයි මතයි. ඒක අප දෙපිරිසටම උපදනාය උපදිනේ මොනවද? කුසල් සිත් මේ කුසල් සිත් උපදින නිසා අප තුල අප්‍රහීන වශයෙන් පවත්නා ඒ අනුසය ධර්මයන්ගෙන් එකක්වත් නැති උනේ නැහැ. ඒ ශක්තිය අප තුල අප්‍රහීන වශයෙන් තියෙනවා. අංශයක් තියෙනවා. අනේ එහෙම තේරුම් ගන්න ඒ අංශය. පරිත්‍යාණය කියන්නේ මේ කුසල් සිත් නෙවෙයි එතකොට උපදින්නේ. අර අංශය වශයෙන් පැවති ඒ ධර්මයන් අතුරෙන් එකක් හෝ කීපයක් හෝ සිතක ලැබෙන ඒ පරිත්‍යාණය. ඒකට සිතක උපදිනවා. එතකොට ඒවා අංශය ධර්මයන් සිතක උපදින අවස්ථාවෙත් ඒ සිත අකුසල් සිතක් නෑ. ඒක වෙන කියන්න දෙයක් නෑ ඒ පිළිබඳ. අකුසල් සිතක් නෑ. ඒ පරිත්‍යාගය. ඒ පරිත්‍යාගයෙන් පස්සේ ඊ වීතික්‍රමයට එන්නේ. වීතික්‍රම. වීතික්‍රමය තමයි සීමාව ඉක්මවා යන්නේ. තවත් විදිහකින් කියනවා නම් සීල් බිඳ ගන්න අවස්ථාව වන්නේ. සීල් බිඳ ගන්න අවස්ථාව. වීතික්‍රම අවස්ථාව. ඒකට ඒ අකුසල් සිතේම අවස්ථා දෙකක් හැටියටයි පෙන්වන්නට තිබෙන්නේ. පරිඋත්ථාන කෙලෙසුන්ගේ පරිඋත්ථාන අවස්ථාව ඊළඟට දීතික්‍රම අවස්ථාව. මේ අවස්ථා දෙකේදීම අකුසල් සිත්නිතියේ අකුසල් සිත්නිතිය. එහෙම වන්නට පුළුවන් වන්නේ අර අංශය පිළිගෙන. ඒ නිසා ප්‍රහාණ දක්වන තැනදී මේ පරිඋත්ථාන වීමයි වීතික්‍රම වීමයි කියන මේ දෙක නවත්වන්නට බෑ අනුසය පිළිදෙන තුරු. අනුසය පිළිදෙන තුරු පරිඋත්ථාන වීම වීතික්‍රම වීමයි කියන එක එක වෙලා එහෙම පිටින්ම නවත්වන්නට බෑ. සහ මුලින්ම නැති කරන්නට බෑ. අතන අවස්ථාවවලදී එන්නට පුළුවන්. නමුත් ඒ එලෙස කරන ඒ తాවකාලිකව කරන ප්‍රහාණයන් තිබෙනවා. ඒ ප්‍රහාණ තමා දක්වන්නේ තදංග ප්‍රහාණ, විස්පන්දන ප්‍රහාණ. තදංග ප්‍රහාණ කියන එකෙන් සිදුවන වැඩේ මේ දැන් සිදු වෙනවා. මේ වේලාවේදී සිදු වෙනවා. දැන් අපට මේ අවස්ථාවේදී උපදින්නේ කුසල් සිත්. ඒක කුසල් සිත් උපදිනකොට අකුසල් සිත් උපදින්නේ නැහැ. අකුසල ධර්ම මුක්ත වලට මොනවද වෙලා තිබෙන්නේ? අකුසල ධර්ම මේ කුසල සිත් පවත්වාගෙන යනතුරු චිත්ත සංපාණයෙන් ඉවත් වෙනවා. ඒවා එහි හටගන්නේ නැහැ. ඒකට මේ කරන ප්‍රහාණය තදංග ප්‍රහාණ. මේ විදිහටම දිගටම හිටියොත් අපි මේ විදිහම කියන්නේ මේ ධනම කිය කියා ධනහාරම නෙමෙයි. කුසල් සිත්ම උපදවා ගනිමින් කටයුතු කළොත් කිසිදු අකුසල් සිතකට එන්නට අවස්ථාවක් නොලැබෙන පරිදි දැන් භාවනා කරන අය නම් සිහියෙන් යුතුව තමන්ගේ මුළු ජීවිත කාලයම නැත්නම් මුළු දවසම ගත කරනවා නම් එහෙම ගත කරන කෙනෙකුට අකුසල එන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට අකුසල අවල ධර්ම නැත්නම් ක්ලේශ ධර්ම ඒතනත්තා තමානේ කුසල් සිත් උපදවා ගැනීමෙන් කලේ කුමක්ද? ඒ අකුසල ධර්මයන්ගේ, ක්ලේශ ධර්මයන්ගේ තරංග ප්‍රහාණය තවංග කියන්නේ තන් අංග කියන එකනේ තවංග කියන්නේ මේ කුසලාංගයන් තමන්ගේ సంతානෙහි උපදවාගෙන සිටින තුරුම ඒ අකුසල ධර්ම පහවි සිටින්නේ කුසල ධර්ම නෑ අලෝභය උපදවාගෙන සිටින හේතුවෙන් ලෝභය නැහැ. අද්වේෂයයි පවතින්නේ ද්වේෂයට අවස්ථාවක් නැහැ. අමෝහය නම් තිබෙන්නේ මෝහයට අවස්ථාවක් නැහැ. ඒ විදිහට ඒ ඒ කුසල ධර්මයන්ගෙන් ඊට ප්‍රතිවිරුද්ධ අකුසල ධර්මයන් පහ කර අඩනවා. මේ කුසල් සිත් වලින් යුක්තව සිටින තුරු. ඉතින් භාවනාවේදී ඒකයි සිදුවන්නේ. පදංගා විස්කම්බර ප්‍රහාණ කියන්නේ ඒ ධ්‍යානවලින් සිදු කරන ප්‍රහාණය විස්කම්බන. දැන් ධ්‍යානවලින් කරන්නේ නීවරණයන් දුරු කිරීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡ. දැන් එහෙම නීවරණ වශයෙන් මේ දක්වා තිබෙනවා. කාමච්ඡන්දය කියන නීවරණය නිකන් නීවරණයක් කියලා උපදිනවා නෙවෙයි. ඒක ලැබෙන්නේ සිතක. සිතක ලැබෙන්නේ. ඒ කාම ඡන්ද නීවරණයේ වශයෙන් ලැබෙන ධර්මය කුමක්ද? ලෝභය. ලෝභයයි ලැබෙන්නේ. ඒකවල ලෝභ මූල සිත. සිතක් වශයෙන් ගන්නවා නම් ලෝභ මූල සිත. ඒක ලෝභ මූල සිත් තිබෙනවා අට. කාම ඡන්ද නීවරණයේ වශයෙන් ඇතිවන්නා වූ මේ නීවරණය උපදින්නේ ලෝභ මූල සිත් අපේ. ඒ ලෝභ මූල සිත් අත අතුරෙන් යම් කිසි සිතකුයි ඒ කාමච්ඡන්ද නීවරණයක් වශයෙන් දක්වන ඒ ධර්මයේ උපදන සිත්වලන. කාමච්ඡන්ද නීවරණ. ව්‍යාපාද නීවරණය. ව්‍යාපාද නීවරණය උපදිනවා නම් ඒ උපදින්න මොන සිතේද? ද්වේෂ මූල සිතේ. ද්වේෂ මූල සිත් දෙකක් තිබෙනවා. ඒ ද්වේෂ මූල සිතෙහි ඒ නීවරණය උපදින. තීන විද්ධ නීවරණය. තීන විද්ධ කියන්නේ චෛතසික දෙකක්. ඒ තීන විද්ධ කියන්නේ චෛතසික දෙක. එක ආකාර ක්‍රියාවන් පිටයන් ඇති සිද්දකක් බැරි. මේ චෛතසික දෙකක් බැරි. ඒ චෛතසික දෙක එකටමයි ලැබෙන්නේ. ඒ දෙක ලැබෙන්නේ අකුසල් සිත් අතුරෙන්. සසංඛාරික සිත් වශයෙන් දක්වන සිත් පහක. ලෝභ මූල සිත් හතරක් තිබෙනවා සසංකාරික. ද්වේෂ මූල සිතක් තිබෙනවා සසංකාරික. මේ සිත් පහේ හැම විටමත් නෙවේ. ඇතන් පිටක තීන නිද්ද කියන මේ চৈতසික දෙක යෙදෙනවා. ඉතින් මේ තීන නිද්ද නීවරණයේ ඇතිවන අවස්ථාව වන්නේ ඒ දෙක ඒ නීවරණ වශයෙන් මේ සිතක සිත් පහේ යම් කිසි සිතක උපදිනකොට තීන මිද්දෙන්ද උද්දච්ච කුක්කුච්ච නීවරණ උද්දච්ච කුක්කුච්ච කියන දෙක එකතම උපදිනවයි කියලා එහෙම නියමයක් නැහැ. ඒ කියන්නේ කුක්කුච්චය නම් එකට උද්දච්චයයි කුක්කුච්චයයි දෙක වුණොන්ගෙන් වෙනවන්නේ නැහැ. කුක්කුච්චය යම් සිතක උපදිනවා නම් උද්දච්චයත් ඒ සිතෙහි තිබෙනවා. එයින් අදහස් කරන්නේ උද්දච්චයේ යන්නේ අකුසල සාධාරණ චෛතසිකය. මෝහ අහිරික අනුත්පත්ත උද්දච්ච. අකුසල චෛතසික හතරක් තියෙනවා. ඒවා අකුසල සාධාරණ. අකුසල් සිත් සියල්ලටම පොදුයි. මෝහ අහිරික අනුත්පත්ත උද්දච්ච. ඒ නිසා හැම අකුසල් සිතකම ලැබෙන ධර්මයක් උද්දච්ච. කුක්කුච්චේ හැම අකුසල් සිතකම ලැබෙන්නේ නැහැ. දේශ මූල සිතෙහි වැඩෙන්නේ. ඒ හැම විටම නෙවෙයි ඇතැම් විට. කළ අකුසල් හෝ නොකළ කුසල් පිළිබඳව පසුතැවෙන ආකාරයක් ඇති වුණොත් පසුතැවීමක් දෙතෝ අන්න එහෙම අවස්ථාවලදී තමා කුක්කුච්චය උපදින. ඒ උපදින්නේම ද්වේෂ මූල සිතේ දෝමනස්ස සහගත කටිග සංපයුක්ත අසංඛාරික සිත එම සසංඛාරික සිත කියලා සිත් දෙකක් දක්වනවා. ඒ සිත් දෙකෙහි තමයි මේ කුක්කුච්චය උපදින. ඉතින් උද්දච්චයේ සිටෙහි තිබෙනවා නයි. ඒ නිසා උද්දච්ච කුක්කුච්චය කියන මේ නීවරණය ඒ කුක්කුච්චත් එක්කම අරගෙන නීවරණයක් දක්වනවා නම් ඒ උපදින්නේම දේශ මූල විචිකිච්ඡාව උපදින්නේ මෝහ මූල ඒ විචිකිච්ඡා සංකේත සිටේ විචිකිච්ඡා සංකේත කෙනෙක් ඒකෙන් පෙනෙන්නේ මොනවද? මේ නීවරණ කියන ඒවා ධර්ම වශයෙන් උපදින්නේ සිත් වල. ඒ සිත් કોઈ ගොඩේ තිබෙන්නේ අකුසල ගොඩේ. අකුසල් සිත්. අකුසල් සිත් වල ලැබෙන ධර්ම සමූහයේ කුයි නීවරණ වශයෙන් දක්වනවා. ඒවට නීවරණේ කියේ නීවරණන්ති ආවරණ. නීවරණේ කියන්නේ ඒවා ආවරණය කරන ධර්ම. මොනවද ආවරණය කරන්නේ? ධර්ම මොනවද? වහන්නේ කුසල ධර්ම. කුසල ධර්ම ඇතිවීමට අවහිර කරනවා, බාධා කරනවා. විශේෂයෙන්ම නිවනට යන මඟ. ඒ වගේම ධ්‍යාන වලට යන මාර්ගය. ඒවා ආවත් පහක්. ඒක ධ්‍යාන උපදවා ගැනීමෙන් කෙනෙක් ඒ නීවරණ දුරුකොට කරනවා. ධ්‍යාන ශක්තිය තිබෙන දුරු ධ්‍යානයට සමවැදිය හැකි බව ධ්‍යානයෙන් නොපිරිහි සිටින තුරු මේ නීවරණ ඔබා තබන ඔබා ඒක තමයි විස්කම්බන ප්‍රහාර විස්කම්බන එහෙම විස්කම්බනය කළා හරියට දියසෝල් තිබෙන ජලාශයක කට කල කෙනෙක් ඔබනවා ඒ ඵලය එහි උබාගෙන තිබෙන තුරු අර දේශවරේ ආත්ලා තිබෙන්නේ. ඒ වගේ සවකට ක්ලේශ ධර්ම, අකුසල ධර්ම නැත්නම් ඊවරණ ධර්ම. උබා ගැනීම මේ විස්කම්පන ප්‍රහාණ කියන එකෙන් උගන්වනවා. ඒක ස්ථිර නැහැ. ඒ ඒ ධ්‍යාන ශක්තිය පිරිහී ගියොත් යටපත් කළ ගුරුකුලයේ නීවරණ ධර්ම නැවතමත් වෙනවා. එහෙම වෙලා තමයි බොහෝ දෙනෙක් සමහර විටක සීල බෙහෙදයට පවා කැමති වෙන්නේ. ධ්‍යානත් උපදවාගෙන සිටියේ. නමුත් ධ්‍යානයනුත් පිළිහිලා සීල බිඳගත්ත අය ඇති ඇති උනේ ඒ කාරණය නිසා. මොකද මේ වන්නට හේතුව සුදුසු අරමුණු ලැබුණු කලෙහි බලවත්සේ නැගෙන්නට පුළුවන් ශක්තියක් කොටිදෙන අර අනුශේධ අනුශේධ එනිසායි විහාරලාභී තමයි විහාරවලින් පිළිගුණ මේකෙන් බන්නවනේ අර අනුවාද පුරය වංගලි මහා සාය වන්දනා කිරීමේ අභිලාෂයෙන් එක් රාත්‍රියකදී රහතන් වහන්සේ නමක් තනිවම තමන්ගේ ගෝලයන්ට නොකිය තනියම ඒ ස්ථානයට වැඩියා එහෙත් ගෝලයා හඳුන්ගේ ගෝල නමක් සිටියා. ඒ ගෝල නම හඳුන්ගේ පිටිපසින් ගියා. ඊන හඳුරෝ ඒ චෛත්‍යයේ වන්දනා කිරීම ආරම්භ කරන්නට යන වේලේ ඇහුව ස්වාමීනි පූජා කරන්නට මල් ඕනේද? එතෙන්දී මේ කීවේ මල් පිටේ නම් මේ වගේ සුදුසු තවත් තැනක් කොහෙද? එනම් ස්වාමීන් මොහොතකට නවතින්නට කියලා ඉතින් කියන පෙරහනකට මල් ටිකක් ගෙනත් දුන්නා පෙරහන පෙරහන ගණන හාමුදුරුවෝ පාවිච්චි කරනවානේ වතුර කරන් ඒ පෙරහනකට මල් ටික මේ හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ රහතන් වහන්සේ මේ චෛත්‍යයේ අර දේශාවල ඒවට නිසා ඒ හැම තැනම නල් පුදන්නට පුළුවන් හැම තැනම නල් කිදුව. මේ පෙරණේ තියෙන නල් ඉවර වෙන්නේ නැහැ. ඒ විදිහටම නල් තියෙන හම්බුව පූජා කරනවා. වාවක් පෙරණේ නල් ඉවර වෙන්නේ නැහැ. ස්වාමීන් පූජා කරලා අවසන් නම් පෙරණ ආර්ථ ප්‍රදාන කරනවා. එදිනෙ එහෙම කළා නල් ඉවර වුණා. මේ නායකේ රහත්යන් වහන්සේ බැලුවා තමන් වහන්සේගේ මේ ගෝලයා. ගෝලයාගේ අනාගතයේ තිබෙනද? මේ තනත්තා ඒ හාමුදුරුවෝ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන බලයෙන් ඉති ලබාගෙන සිටිතා. තවම ප්‍රත්‍යඥ ඉන්නේ. ප්‍රත්‍යඥයි ඉන්දියක් කොහෙද තිබෙන්නේ? ලෞකික ඉන්දියක්. මොහොත අනාගතයේ තිබෙනද? මහන්සියට තේනවා මූට 15ක් වෙනවා. ඒක ඈක් ඉඳන ස්ත්‍රියකගෙන් කැඹ බොන්නටත් සිදුවෙනවා. ඒකට ජීවනට ඔබ පිළිබඳව නිබඳු දෙයක් තියෙනවා. ඒ නිසා සිහියෙන් යුතුව කටයුතු කරන්න ඒ අනුශාසනයේ සිහි උපදවාගෙන මේ ධ්‍යාන බලයෙන් ඉතින් එමේ අප ගමන් කිරීම යාමයින් නොවේ. මේ කෙලෙස් ප්‍රහාණය පිළිබඳව උත්සාහ කරන්නට කියන එකයි මහසික අනුශාසනය. මේක පිළිගස්තේ. ධ්‍යාන ක්‍රීඩාවෙන් යෙදුණා. ඉතින් මේ අනාහසි කොහොම යන අවස්ථාවකදී තමයි මොන නල්ලේ වරද බර කඩනක ස්ත්‍රියකගේ ජීවාවක් බහු ජීවා ඒක කන ගියා අනත් එක්කම හිතත් ඒ සොරේ දැනුණා ඒ සොරේ නම් වන ස්ත්‍රිය කෙරෙහි ගමන් හේතු කොටගෙන මොකද වුනේ පියාපු භාග්‍ය අවුදෙක පොළොවට තාත්වන්නාක් වගේ විහාරයෙන් පිරිහිලා ඒ ඉර්ධිය නැතිව ගොස් පොළොවට තාත් ඉතින් අර ස්ත්‍රිය වෙතකදී ඒගේ මම මේ පිළිබඳ විස්තර අහින්නන් වල මතක් කරගල කොහොම හරි මේ අත් සංගේ එකට වාසය කිරීම යෝජනා උවිපත්යක් වෙනවා මේ හාමුදුරු නම නම අදහස වෙනස් කරන්නට බැරි වුණා ඉතින් මෞඛ්‍යයන් දෙකට එකගෙන ගිහිල්ලා මේ දෙදෙනා දෙකට වාසය කළා ඔව් කේශකාරී දේශකාරකම් මේ රෙදිලියනාය ඒ වලකට තුල යෙන්නපත් දවසක් විපේශකම් ශාලාවේදී වැඩ කරමින් සිට බොහොම මහන්සි අනුදාන තමන් ප්‍රකාම ගෙනෙන්නේ තමන්ගේ භාර්යාව එදා ඉන්නට ප්‍රමාද වුණා වෙනසක් වැඩි ටික නිදාගන්න නෑ කරක් වෙලා ඉතියේ ප්‍රමාද වෙලා මෝ නැගිටලා ඈත් සමග බහින් බස්ති. මොකද ප්‍රමාදය ගැන. ඉතින් අපන් ස්ත්‍රී පාරේනික හරිදි මේ ඒ කරකියව බොහොම ලොකු අනුපාතයක් කියන කියලා පටන් ගත්තා. අනිත් අයට නම් ඕනගේ ශාන් පුරුෂයන් ඕන කරන දේවල් දෙකට ගෙනවී තිබෙනවා. මම මේ ඔක්කොම කරගෙන ඉන්නට ඕනේ නේද? ආදි වශයෙන් ඇගේ ආවට තරහ එන්න බැටි මගේ සිත ඒ නිසා බොහොම මේ යොමුනා. අද කුපයක්. අර නූරි ඔතන බඳ. එක්කමනේ කතා කරලා ගියේ ඉන්නේ දැක්කේ ඊසි කරලා ගෙනුනා තරහයි. ඒ ගැටුනේ ඒ කියන්නේ එවිට මතක් වුණේ ගුරුහාමුදුරන්ගේ ප්‍රකාශය. ඒ ඒ ලෞකික ඉද්ධි ධ්‍යාන ඉතින් ඒ ධ්‍යාන උපදවාගත්තේ ඉද්ධි ලබාගෙන සිටියේ කාලය තුලදී අර කාම රාගයේ කාමච්ඡන්ද නීවරණයට මොකක්ද වෙලා තිබුණේ ඒ කාමච්ඡන්ද නීවරණය විස්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහාණය නම සම සංචේත ප්‍රහාණයෙන් ප්‍රහාණය කරලා නැහැ අනුසය තිබුණේ ඒ නිසා මේ ස්පන්දන ප්‍රහාණය තාවකාලික උදයක් බැරි ඒ නැති අර කෙලස් නැතු නැතිලා තමන්ගේ ධ්‍යාන යෙන්න පිළිවි අර විදිහේ පහක් බක්කයකට අපි වැටෙනවා ඒ එතකොට මේ ප්‍රහාණය විස්පන්දන ප්‍රහාණය කියන්නේ එහෙම පිළිම නැති කිරීමක් නෙවෙයි ඒකත් තාවකාලික එහෙම ප්‍රහාණයක් නෙවෙයි මේ ලෝකෝත්තර මාර්ගයේ උපදනා මේ මාර්ග ධර්මයන්ගෙන් කරන්නේ ඒ නිසා අර විරතියෙන් බක්කන ප්‍රම කෙලසින්ගෙන් දෙන්නීම අකුසල ධර්මයෙන් දෙන්නීම. බක්කන ප්‍රමදී අවංක ප්‍රහාණය කරන සමාදාන විරතිය හෝ සම්පත්ත විරතිය. ඒ පටන් ගන්නවා. ඊළඟට අර විස්තම්බර ප්‍රහාණය කරන විස්තම්බර ප්‍රහාණය ඒක දක්වන්න තිබෙන්නේ මොන විදිහටද කියන්නේ. සමාදාන එක සංකප්ප විරති සමාදාන මේක සංකේත නෙවෙයි. ඒකත් ඒ විරතිගතම වෙන්වීමක්. වෙන්වීම. දැන් හැබැයි ඒකේ තියෙනවා සල්කේ කරු. ඒ විරති කියන ඒවා විරති ධර්ම මාර්ග සිතෙහි උපදී මාත්‍රය. ධ්‍යාන සිතෙහි උපදින්නේ නැහැ. ධ්‍යාන සිතෙහි විරති උපදින්නේ. මේ වෙනතුන් විදර්ශී চৈতසික පිළිබඳව ඉගෙනගෙන යනවා ගන්න වැඩි. විරතියෝ කම විසෝති ලෝකුත්තර චිත්තේසු සබ්බථාපි නියතා ඒකෝ බලපන්ති ලෝකේසු පන තානාවතර කුසලේස් වේද තබාදී සංදි සංති විසුම් විසුම් ඒ කියන්නේ විරතියෝ පන විරතියෝ පන විස්සෝති ලෝකුත්තර චිත්තෝ තේස් විරති ධර්මයේ තුනනේ සම්මාදාතා සම්මාකන්නන්ත සමාජී ඒ තුන ලෝකුත්තර චිත්තේසු ලෝකෝත්තර සිත්වල සම්පතා හැම විටම සබ්බකාපි ඒකකෝ බලයි නියත නියත රසය සබ්බකාපි විතන නියත නියත රසය ඒකකෝ එකකම ඒ තුනම එක ලක්බන් ඉතිරි ලෝකයේ සිද්ධාන ලෞකික ලෞකික සිත් අතුරෙන් වනාහි කාමාවචර සලේස් වේව කාමාවචර කුසල් සිත් කිනා සබාධි සංවිස්රම්ති විසුන්ස. කිසි විකට වෙන වෙනම දක්නාල වෙන වෙනම. ඒක පිරමින් උපදින්නේ ලෝකෝත්තර සිත්වල කාමාවතර කුසල් සිත්. ලෝකෝත්තර සිත්පත් තිබෙන කාමාවතර කුසල් සිත්පත්. කාමාවතර කුසල් සිත්පත්ේ යෙදෙන විරති සබාධි සංවිස්රම්ති සිවිතක වෙන වෙනම රූපෝත්තර සිත්වල නම් සකෝත්තරාදී හැම විටම නියත වශයෙන්ම එකටම විග්‍රහ තුනම එකට ලැබෙනවා රූපෝත්තර සිතේ ලෞකික සිත්වලින් කාමාවචර කුසල් සිත්වල පමණයි යෙදෙන්නේ ඒ යෙදෙතත් යෙදෙන්නේ වෙන වෙන කාමාවචර කුසල් සිත්වල හැම විටම යෙදෙන්නේ නැහැ එනිසා ඒක අදාළ කිසිත් දෙකේ යෙදෙන්නේ පිටිකතින් දෙදෙන අවස්ථාව යම් යම් අක්ෂරයකින් වරදකින් වලකින අවස්ථාවෙදී කුලෙන්නේ මොන විදිහම නේද එහෙම අනාවතර කුසල් සිතෙහි විරතියින් දෙනි ඒ විරතියින්ගේ වශයෙන් ඇති කරගත් සීලය හොඳට පිරිසුදු කෙනෙකු විසින් පොතලා ගන්නා ධර්ම තමයි නාම ඒ කියන්නේ පිරිසිදු සිල් ඇති කෙනෙකුගේ සිල් උපදවා ගන්නා ධර්මයි කාම. ඒ නිසා ඒ ධ්‍යාන සිද්දල විරමණයක් නැහැ. දැන් විරතිය ලැබෙන්නේ. ආනාවතර කුසල් සිද්දල විරතිය යෙදෙන්නේ මොනක් කරුණුකද? ජීවන අරමුණකද නෙවේ. ආනාවතර කුසල් සිද්දල විරතිය යෙදෙන්නේ ඒ විරමිතව්‍ය ධර්මය අරමුණු කරගෙන. මේ කාමයන් අරස්තාවා කාමයේ තරම් වශයෙන් ඉන්නේ ඉතිරි ඒක සතුන් මරීමෙන් බලපෑමේ කියන ඒ දැලේ ඒ සතුන් මරීමෙන් වැළකීමේ කියන විදිය තියෙන විදිහ ඒ තරම්ලා සොරකමින් වැළකීමේ කියන විදිය තියෙන්නේ නැහැ ඒක අරමුණ ඒක තමයි මෙරීමයි කියනකොට අරමුණන්නේ දෙක. ඒකම එකවර අරමුණ කරමින් මේ විදිහට පුරනවා නේද? ඒකයි ජීවිතයයි ලෙන්නේ. මේ වගේ පරිණාම අවස්ථාවේදී එන්න වෙනමයි කියන්නේ. සම්මා වාචාය සම්මා කම්මන්තාදී නේ. සම්මා කම්මන්තේදී සම්මා වාචාදී නේ. තම ආජීවයේ මම සාකච්ඡා ඒ සමාදාන විරති සම්පත්ත විරති මේ වශයෙන් වලකිනකොට කරන මහාමයක් හැටියට ගන්නවා සමාදානයේදී මේ සමාදානය කියන්නේ ඒ ඉන්නක් මම මාගේ කෙනෙක් කෙනෙක්වත් කෙනෙක් නැත්නම් විවෘත කරන්න කෙනෙක් වාස්තු කෙනෙක් ඒ තරම් දෙයක් නැහැ නිසා කාර්යයේ දේවල් පිළිබඳව කල්පනා කරනවා. මේ කරපු දෙයක්. නැත්නම් මේ විකෘතියේ වශයෙන් ගැලවීමක් නෙවෙයි කියන මොකද වගේ. මේ විකෘතියේ වශයෙන් ගැලවී ඉරිස්ටි ඇති උපදවා ගන්න තමයි ධර්ම. ඒ නිසා මේ ගැලවීම වශයෙන් ඇතිවන්නා විකෘති ආනන්දේ ඊළඟට විරති කියන්නේ දෙන්නේ අත්ලේ විරති කියන්නේ ඒ ආද ඒ ආද විරති කියන්නේ සල්පයෙන් කියන ඒවා දෙන්නේ අක්ෂේ ධර්මයන් දෙකම ඒක සංගායන සංසේ ඒ සංසේ එකක් වගේ නෝනවල තියෙන්නේ ආත්මකම් සංසහක් අපි ඒ ඒ මේ මේ සංසේ ධර්මයේ වහල් ආත්මය ඒ කියන්නේ අර සුවානේ අරමුණේ ඒ සිතාංගය ඇති වෙනවා සුවාන ආදී. සුවාන මාර්ගයේ ඉන්නේ අරමුණ කරන්නේ ඒ මහාවත් ලක්ෂණ සම්පදාය. ඒ සමාලයට අනුමත සත්‍යයේ